පින්නතුනි මේ දේශනාව පිළිබඳව පින්නතුල විශේෂයෙන් හිතන්නට ඕන. විශේෂයෙන් හිතන්නට ඕන කියලා කියන්නේ බොහෝ අය හිතනවා මේ අනිච්ඡාවච සංඛාරා කියන ගාථාව මලකවල් වල කියන ගාතාවක්. සාමාන්‍යයෙන් මේක පුංචි අයට කටපාඩම්නේ. මොකද මලකවල් වල එහෙම ගිහිල්ලා ඕනම කෙනෙකුට පුංචි දරුවන්ට පවා මේක කටපාඩම්. මට මතකයි අපිටත් පුංචි කාලේ මේක පාඩම් මේ ගාතාව අපි සෙල්ලම් කරනකොට එහෙම කියනකොට අපේ වැඩිහිටියෝ ගෙවල් ඇතුළේ ඉඳලා ඇවිල්ලා බයිනවා. ওই ගාතාව කියන්න එපා. කවුරුත් මෙහි මැරිලා නැහැ තාම. මේ ආදී වශයෙන් මේ ගාතාව කියනවටවත් කැමති නැහැ. නමුත් පින්නතුනේ මේ ගාතාව එහෙම අවමංගල්‍ය අවස්ථාවල කියන ගාතාවක් නෙවෙයි. අපි ඒක හොඳට මතක තියාගන්නට ඕනේ. ඉතින් අපේ බුද්ධ වන්දනාවට අපේ පින්නතුල උදේ වඳිනවා, හවස වඳිනවා. ඒ වඳින බුද්ධ වන්දනාවේදී මේ ගාථාව භාවිතා කරනවා නම් ඉතාම හොඳයි. ඒ නිසා හැමෝම ඒක හිතට ගන්නට ඕන මේක කියා නිම කරන්න බැරි තරම් වටිනා ගාතාවක්. ලෝකයේ පරම සත්‍ය විදහාපාන උතුම් දේශනාවක්. දැන් බලන්න ධම්සොඳ මහරජුරු ධර්මය හොයාගෙන සිරාජ්‍යයෙන් පරිත්‍යාග කළා සිය ජීවිතයෙන් පරිත්‍යාග කරලා ධර්මය හොයාගෙන ගියා අබුද්ධෝපාද කාලයක ධර්මය නැති කාලයක ඒ වෙලාවේ සක්දෙව් දුන් අර යක්ෂයෙකුගේ විලාසයෙන් ඇවිල්ලා ධම්සොද්ද රජුරවන්ට බණ කිව්වනේ. එදා සක්දෙවුදුන් ධම්සොද්ද මහරජුරවන්ට දේශනා කළ මේ ගාථාව. ධම්සොද්ද මහරජුරෝ මේ දේශනාව ඉගෙනගෙන පුදුම ප්‍රසාදයකටපත් වුණා. විතරක් නෙවෙයි. එතුමා නැවත තමන්ගේ රාජ්‍යයට ගිහිල්ලා හැමදාම රාජසභාවේ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ මේ ගාථාව සත්‍යයනා කරලා. එහෙමනම් මේ අනිත්‍යවත සංඛාරා කියන ගාථාව මට නම් හිතෙනවා දෙන්නේ විවාහ වෙනකොට අර ජයමංගල ගාථා කියනවා වගේම මේ ගාතාවත් කියනවා නම් ඇත්තටම හොඳයි. මොකද මේ නවක යුවල මේ සත්‍ය මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් කරගත් සකස් වෙච්ච මේ සියලු සංකත ධර්ම මේ සියලුම සංස්කාර ධර්ම අනිත්‍යයි කියන දේ ඉගෙන ගන්න එක කොච්චර වටිනවද? ඒ නිසා අද අපේ අම්මලා දරුවන්ට නිට්ටයයි නිට්ටයයි නිට්ටයයි කියන සංඥාවමනේ උගන්වන්නේ. ඒක වචනෙන් ඉගැන්වුවේ නැතුවට ඒ කරන ක්‍රියාවලින් ඒ දරුවාගේ ඔළුවට යන්නේ නිට්ටය කියන සංඥාවමයි. ඔයා ඉගෙන ගන්න ඔයාට ඉගෙන ගත්තොත් මෙහෙමයි මෙහෙමයි මෙහෙම කෙනෙක් වෙන්න පුළුවන් දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් මේ එකකවත් පින්නතුනේ අනිත්‍යතාවයේ ඒ පුංචි දරුවගේ ඔළුවට පොඩ්ඩක්වත් දාන්නේ නැහැ. දැන් බලන්න ඒකෙන් මහා භයානක ප්‍රතිවිපාක විඳින්නත් වෙනවා. එහෙම නিত্য සංඥාවම දෙමව්පියෝ හුරු කරපු දරුවෝ දැන් තමන්ගේ ජීවිත ඉස්සරහට ඉස්සරහට යනවා. අපි හිතමුකෝ දැන් මේ දරුවා හොඳට ඉගෙන කියාගෙන හොඳ රැකියාවකුත් කරනවා දැන් විවාහපත් වුණා. විවාහපත් වුණාම අපි හිතමු මොනෑම් හේතුවක් නිසා හරි මේ විවාහය විතරලා යනවා. එතකොට දැන් මේ දරුවාට මේක දරා ගන්න බෑ මොකද පොඩි කාලේ ඉඳලාම ඉගෙනගත්ත හැම දෙයක්ම නිත්‍යයි කියන සංඥාව තුල ඉඳලා. දැන් බලන්න අම්මා කෙනෙක් දරුවෙකුට පුතේ ඕන දෙයක් වෙනස් වෙන්න පුළුවන්. මේ ලෝකයේ වෙනස් නොවන දෙයක් නැහැ. ඒ දේ හොඳට හිතේ තියාගෙන වැඩ කරන්න ඕන කියලා ඒ දරුවට මුල ඉඳලාම මේක උගන්ලා තිබ්බනම් පින්නතුනේ තමන්ගේ විවාහ ජීවිතය ඉවරලා ගියා බොහොම සත්‍යමත්ව ඒකට මුහුණ දීලා ජීවිතේ ජයගන්න ඒ අය දන්නවා. මම මේ කිව්වේ ලෞකික පැත්තෙන්. මොකද මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනවා කියලා කියන්නේ ඇත්තටම ධනාත්මක චින්තනයක්. මොකද පැලැත්තර දැමීමක් නෙවෙයිනේ. අපි මේ වහ වහ වහ අනිත්‍ය කියන එක වහනවා. ඉතින් නිට්ටය කියන සංඥාවත් එක්ක යනවා. ඒක ඇත්තට ගැළපෙන දෙයක් නෙවෙයි. ඇත්තටම සත්‍ය වටහාගෙන අපි මේ ගමන යනවා නම් ඇත්තටම මේ ගමන බොහෝම සාර්ථකයි ඒ වගේම ශක්තිමත් ඊටාම වටිනා ගමනක්. එහෙනම් මේ අනිත්‍යවත සංඛාරා මේ සංස්කාරයන්ගේ අනිත්‍යතාවය බලන අපි ඉස්සෙල්ලාම බලන්නට ඕන පින්නතින මේ ලෝකයේ තියෙන මේ සියලු දේවල් සංස්කාර සංස්කාර සංකතයක ස්වභාවය තමයි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අනුසත්තම් පඤ්ඤායති හට ගැනීමක් පේනවා වෙනසීමක් පේනවා පවතින කාලය තුල වෙනස් වෙමින් පැවතීමක් තියෙනවා ඕක තමයි සංකතේක ස්වභාවය මේ ලෝකයේ තියෙන සියලුම සංස්කාර හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙච්ච දේවල් හැම දෙයක්ම පින්නතන අනිත්‍යයි අනිත්‍යයි කියලා කියන්නේ නিত্য නෑ කියන එක එතකොට මෙන්න මේ සංඥාව මේ නිට්ටය නෑ කියන සංඥාව අපේ ජීවිතයට අපි පුරුදු කරගන්න ඕන. ඒ ඇත්ත ඇතිසැටියෙන් දකිනකොට අපි පින්නතුනේ ඔය දකින දකින කිස් දේවල් වලට ඇලෙන්නේ නැහැ. මොකද එයා දන්නව හැම දෙයක්ම අනිත්‍යයි කියලා. අනිත්‍ය දෙයකට දිය බුලක් වගේ වෙනස් වෙන දෙයකට අනවශ්‍ය විදිහට ඇලෙන්නේ අන්න ප්‍රයෝජන. ඒ විතරක් නෙවෙයි ගැටෙන්නේ නැහැ. මොකද මේ නිකාං අනිත්‍ය වෙලා යන දෙයක් අල්ලගෙන මොකටද අපි ගැටීම් හදාගන්නේ කියලා එතනත් ලොකු අවබෝධයක් ඇති කරගන්නවා. එතකොට බලන්න අපට තියෙන ලොකුම ගැටලු දෙකක් නේ ඇලීමයි ගැටීමයි. සාමාන්‍ය දෛනික ජීවිතේ ගත්තොත් ඇලීමයි ගැටීමයි තමයි දිගටම යන්නේ. මෙන්න මේ ඇලීම් ගැටීම් දෙක නැති කරගන්නත් මේ අනිත්‍ය සංඥාව ඊටාම ප්‍රබල උපකාරයක් සැලසෙනවා. එතකොට දැන් අපි බලමු සවිඥානක. ඒ කියන්නේ හිත නැති, පණ නැති සංස්කාර ධර්ම හැටියට මේ ලෝකයේ තියෙන සියලු දේවල් සියලු දේවල් කියලා කියන්නේ මේ අත්තු අපි ගත්තොත් ජීවල් දොරවල් යාන වාහන දුම් පැන දුම් මිල මුදල් ඔය සියලුම දේවල් ඊළඟට ගංගා ඇලදොල මේ වගේ විශාල වස්තුන් ඊළඟට අර සත්‍ය සූර්යයක් ගමන සූත්‍රයේ සඳහන් වෙන විදිහට මහා පොළොව මහා සාගරය මහා මෙරු පර්වතය ඉතින් මහා පොළොව මහා සාගරය කිව්වහම එතන ගහට කතා කරන්න දෙයක් නැහැ ඉතින් මේ වගේ විශාල වස්තුත් අනිත්‍ය වෙලා යනවා. ධර්මයේ සඳහන් වන්නේ කපුරු පිච්චුවා වගේ. කවදා හරි සුන්නත් දූරි වෙලා යනවා. ඉතින් ඊට පහලින් තියෙන කුඩා කුඩා දේවල් ගැන හිතන්නම දෙයක් නැහැ නේද? අපි දැන් බැඳීලා ඉන්න ගෙවල් එහෙම අනේ පින්නතුනි බොහෝම ටික කාලයයි. දැන් බලන්න ඔය අනුරාධපුරයේ පැත්තට ගිහිල්ලා මහා ගල් වලින් හදපු විශාල මාලිගා බිමට සමතලා වෙලා තියෙනවා. ඒ වගේ නට්ටාව ශේෂ අපට දකින්න ලැබෙනවා. එහෙමනම් අපි මේ හදාගත්ත මේ පුංචි ගෙදර බොහෝම ටික කාලයයි. ඉතින් මේ අනුව කල්පනා කරලා බලනකොට ලෝකයේ තියෙන සියලු දේවල් අනිත්‍යයි. ඊළඟට අපි විශේෂයෙන්ම ජීවිත අවබෝධයට තේරුම් ගන්න ඕන දේ තමයි අපේ මේ ශරීර කූඩුව. නැත්නම් හිත ඇති සංස්කාර. අපි කියන සවිඥානික සංස්කාර. බලන්න දැන් අපිට ගත්තාම හිත ඇති දේවල් මොනවද නිට්ටිය? මනුස්සයන් නිට්ටියද? නෑ, දෙවියෝ නෑ, බ්‍රහ්මයෝ නෑ. කවුරුත් නිට්ටිය නෑ. පායක ඉන්න සත්තුන් කිසිවෙක් නිට්ටිය නෑ. හැමදේම අනිත්‍යයි. දැන් බලන්න මහා දිගාසිර තියෙන දීර්ඝායුෂ තියෙන ලොකුම දිගාකෙදි සම්පත් ඉහළින්ම තියෙන බඹතලයේ තමයි නේව සංඥා නා සංඥා කියන බඹතලේ. එහේ තියෙන ආංශ අවුරුදු ගණන් වලින් නෙවෙයි. කල්ප ගණන් වලින් එහේ ආංශ තියෙන. කල්ප 84000. ඇත්තටම පින්නතුනි කල්ප 84000ක් ඉන්නවා කිව්වම හිතා ගන්නත් බෑ. මොකද පින්නතුල අහලා තියෙනවනේ කල්පේ ගැන නේද? ඉතින් නැවත නැවත කියන්න ඕනත් නෑ. නමුත් මේ දේශනාව හොඳට හිතට වදින්න අපි ඒකත් ටිකක් සිහි කරගෙනම ඉස්සරහට යමු. දැන් බලන්න කල්පය. කල්පය කියන එක යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් ගැඹුරු ඒ වගේ මහා ලොකු පෙට්ටියක් හදනවා කියලා හිතන්නකෝ. යොදුන කියලා කියන්නේ සැතපුම් 16ක්. කිලෝමීටර් නෙමෙයි සැතපුම්. සැතපොම් 16ක් දිග 16ක් පළල 16ක් ගැඹුර වලක් හැදුවොත් එහෙනම් කොහොම එකක්ද? ඒ වගේ විශාල වලක් කපලා වලක් හදලා නැත්නම් පෙට්ටියක් හදලා ඕකට අබ පුරවනවා. සැතපොම් 16ක් ගැඹුරයි. සැතපොම් 16ක් පළලයි. සැතපොම් සැතපොම් 16ක් දිගයි. එතකොට කොහොම පෙට්ටියක්ද කියලා හිතන්නකෝ. මේ පෙට්ටිය පිරෙන්නම අප පුරවනවා. අවපුරවලා අවුරුදු 100කට වතාවක්. ඒක දිනපතා නම් ඒක කමන්නේ අවුරුදු 100කට වතාවක් එක බැටයක් එළියට ගන්න. මේ කවදා හරි ඒ අබෑට ටික ඉවර වෙන්න පුළුවන් කියනවා. නමුත් කල්පේ ඉවර වෙන්නේ නැහැ කියනවා. මේවා පින්නතුල හොඳට අහලා තියෙනවා. එතකොට බලන්න පින්නතුනේ ඒ වගේ කල්ප එකක්ද දෙකක්ද තුනක්ද 84000 හැබැයි මේ 84000 පැවතිලා නැවත අනිත් වෙලා යනවා. ඊළඟට පින්නතුනේ බොහෝම ආල්ස අඩු දේවල් ගැන කතා කරන්නම දේවල් දෙයක් නැහැ. ඒවත් කාන්තින් අනිත් වෙලා යනවා. නিত্য කිසිම දෙයක් නැහැ. දැන් විශේෂයෙන් මිනිස්යන් හැටියට මේක තේරුම් ගන්නට අපි ඉස්සෙල්ලාම අපේ ජීවිතේ කොටස් තුනකට බෙදන්න ඕන. ලදරු කාලය, තරුණ කාලය, මහලු කාලය වශයෙන්. ඊළඟට පින්නතුන අපේ ජීවිත දශක දශක වලට බෙදලා බලන්න ඕන. දැන් දශක 10ක් ඔය දටුවා පොත්වල සඳහන් වෙනවානේ. මන්ද දශකය, ක්‍රීඩා දශකය, වර්ණ දශකය, බල දශකය ප්‍රඥා දශකය ප්‍රවංක දශකය පම්භාර දශකය හායන දශකය මෝමුහුව දශකය සයන දශකය දැන් ඔන්න අවුරුදු 100ක් මිනිස්සෙකුට ආයුෂ තියෙනවා නම් ඒ අවුරුදු 100 10 10 වෙන් කරලා බැලුවා ඊට අවුරුදු 100ක් නැහැ ඒකත් අපි හොඳට හිතේ තියාගන්න ඕන නමුත් දැන් මේක එදා පැරණි පොත්වල 10න් 10 වෙන් කරලා තියෙනවා. ඉතින් මේ වර්ගීකරණයේදී තව දෙයක් මතක තියාගන්න ඕන. එදා අවුරුදු 10 20 මේ කාලය තුල කෙරෙන දේවල් මේ පැරණි පොත්පත්වල සඳහන් වෙලා තියෙනවා. නමුත් අද කෙලෙස් පින්නතුනේ දාට වඩා වැඩි. ඒ අනුව අවුරුදු 20 දී කරන්න ඕන දේවල් අද අවුරුදු 10 විත් කෙරෙනවා. මොකද ඒ තරමට දැන් කෙලෙස් බහුල වෙච්ච කාලයක්. දැන් අපි බලමුකෝ දැන් මේ කාරණා 10 මන්ද දශකය. අවුරුදු 10 දක්වා කාලය. ඔන්න ඉපදිලා ඉතින් අවුරුදු 10 දක්වා ගත කරන කාලය. දෙමව්පියන්ගේ පිහිටෙන් කැතකුණු ගොඩේ පුංචිම කාලේ ගත කරලා ඔන්න ටික ටික ඉතින් ඇවිදින්න පටන් ගන්න. ධන ගාලා ඇවිදලා ඔන්න දැන් යන්තම් අවුරුදු 2 3 4 වෙනකොට මොකද වෙන්නේ? ප්‍රශ්න අහන්න පෙළඹෙනවා. වැඩිහිටියන්ගෙන් හැමදේම අහනවා. මේ මොකද්ද? අර මොකද්ද? ඒ ඇයි? ඒ කවුද? මේ ආදී වශයෙන් පින්නතුනේ අවුරුදු 10 දක්වාම වගේ ප්‍රශ්න වලට මැදි වෙලා ඔන්න මන්ද දශකයේ ගිවිලා යනවා. ඒක දන්නේත් නැහැ ඉතින් ගෙවෙන ඒ තරම් ඉක්මනට. අවුරුදු 10. ඊළඟට ක්‍රීඩා දශකයේ 10 ඉඳලා 20 දක්වා. ක්‍රීඩාව පිළිබඳව පුළුල් අදහස් ඇති වෙන කාලේ. අර පටු අදහස් නැති වෙලා අපි හොඳ තරුණ කාලේ. අන්න ඒකත් ජීවිලා යනවා දන්නේම නැහැ. ඊළඟට 20 ඉඳලා 30 වර්ණ දශකයේ ශරීරය සරසන්ඩ උනන්දු වෙන කාලේ ලස්සන තරුණයා තරුණිය වෙන්න මහන්සි ගන්න කාලේ. මම අර මුලින් කිව්වනේ දැන් මේවා අද කාලේ නම් අවුරුදු 20 ඉඳලා නෙවෙයි පටන් ගන්නෙ. අවුරුදු 12 13 ඉඳලා පටන් ගන්නවා. ඊට කලින් වෙන්නත් පුළුවන්. ඒකයි අර ආයුෂේ දැන් අද කාලෙත් එක්ක පරිහානියක් තියෙනවා. ඒ නිසා පින්නතුනේ දැන් මම මේ පොතේ තියෙන විදිහට කියන්නම්. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන්. දැන් බලන්න අවුරුදු 20 ඉඳලා මේ ධර්මයේ සඳහන් වන්නේ 30 දක්වා බොහොම ලස්සනට ඉන්න උනන්දු වෙන කාලය. ඊළඟට 30 ඉඳලා 40 බල දශකයේ බල දශකය කියලා කියන්නේ ශරීර ශක්තිය වැඩි වෙන කාලේ. ඉතින් මේක නැවත නැවත කියන්න ඕන. ඉතින් අද 40 50 කියන්නේ ශරීරය ටිකක් දුර්වල වෙලා යන කාලෙ වෙන්නත් පුළුවන්. නමුත් මේ සඳහන් වන්නේ දා මේ මිනිස්සෙකුට හරියටම අවුරුදු 100ක් ආයුෂ තියෙන කාලේ පැවතිච්ච ක්‍රමවේදය. ඉතින් අද අපිට අඳුම තරමෙන් අවුරුදු 35 දක්වාවත් මේක හදාගන්න වෙනවා. නමුත් ඉතින් මම මේ ධර්මයේ කියන විදිහටම පින්නතුලට මේ කියන්නේ පින්නතුල මේක අඩු වැඩි කරගන්නට ඕන. එතකොට බලන්න දැන් 30 ඉඳලා 40 දක්වා ශරීර ශක්තිය ඇති වෙන කාලය. ඊළඟට පින්නතුනේ ප්‍රඥා දශකය 40 ඉඳලා 50 දක්වා. ඒ කියන්නේ බොහොම උපක්‍රමශීලීව කටයුතු කළ හැකි කාලය. Tamanට වාසි සැලසෙන විදිහට බොහොම කපටි විදිහට මං කියන්නේ හැමෝම නෙවෙයි සාමාන්‍ය මේ කාලේ තමයි මේ වගේ වැඩ කරන්නේ. මොන එකක් ජීවිලා යනවා ඊළඟට ප්‍රවංක. ඒ කියන්නේ දන්නේම නැහැ Tamanට දැනෙන්නෙත් නැහැ Tamanගේ කොන්ද ටිකක් ඉස්සරහට නැමෙනවා. ඔය 51 52 යනකොට තේරෙන්නේ නැහැ නමුත් නැමෙනවා. ඊළඟට පින්නතුනේ ප්‍රවංක දශකේ පම්භාර දශකේ 60 ඉඳලා 70. ඔන්න අර ප්‍රවංක දශකයෙන් පටන් ගත්ත නැමීම දැන් හොඳටම නැමෙන්න පටන් ගන්නවා. දැන් ඉතින් මහලුයි. ඊළඟට ඔන්න හායන දශකයේ හොඳට දැනෙනවා 70 80. ඉස්සර වගේ නෙමෙයි කන්න බෑ. අඩි 10ක් යා ගන්න බෑ. දත් වැටිලා, කොණ්ඩේ සුදු වෙලා, හම රැලි වැටිලා මහා විපර්යාසයක්. Tamanට හොඳටම දැනෙනවා ඒක වහන්න බෑ. ඒ කියන්නේ කියන්නේ අනේ මට මේ හිතාගන්න බෑ මට දැන් කන්න බෑ මං කොහොමද හිටියේ. දැන් බලන්න මේවට මහා කාලයක් යන්නේ නැහැ. ඊළඟට පින්නතුනේ 80 වෙනිදලා 90 දක්වා. ඒ තමයි මොහොමෝව දශකේ. මොහොමෝව දශකයේ කියලා කියන්නේ සිහිය නැහැ. දැන් බලන්න වයෝස කයකින් අහන දෙයට නෙමෙයි උත්තර දෙන්නේ. ඒ කියන්නේ තමන් කියන්න කරන්න බලාපොරොත්තු වෙන දේ ඒ විදිහට කරගන්න බෑ. ඒ තරම්ම නොහැකි මහලුයි. එතකොට සිහිමුලාවෙන් ගත කරන කාලය. ඊළඟට ඉතින් 90 ඉඳලා 100 දක්වා සයන දශකය ඇඳේම තමයි. දරුවන්ගේ මුණුබුරන්ගේ කාගේ හරි පිහිටෙන් උපකාරකයෙක්ගේ පිහිටෙන් තමයි අන්තිම කාලේ ගත කරන්නේ. බලන්න මේ හැම ඒ නොහැකියාව ඒ අමාරුකම් කොච්චර දුබලවද ඇඳට වෙලා මොනතරම් දුකක් විඳිනවද? එතකොට පින්නතුනේ මේ බණ කියන මටත් බණහන ඔබටත් ඒකාන්තයෙන් මේ ඉරණමට මුහුණ දෙන්න වෙනවාමයි. මේක මොන විදිහටවත් කිසිම කෙනෙකුට වහන්න බෑ. එහෙමනම් අපි මේ යථාර්ථය හොඳට තේරුම් ගන්න ඕන බලන්න මේවට මහා කාලයක් නෑ. අවුරුදු 10ක් ගෙවිලා යනවා කියන්නේ පින්නතුනේ ඒක ඊටාම ශීක්‍රයෙන් ගෙවිලා යනවා. එතකොට බලන්න මේ දශක ටික ගෙවිලා යනවා අපිට හිතා ගන්නත් බෑ. දැන් අපි හිතන්න අපි ඉන්න ඉන්න දශක මොන දශකවලද අපි ඉන්නේ කියලා. එහෙමනම් මේ ඇස් පණ අපිට සක්සුදක් වගේ මේ තේරෙන මේ දැනෙන මේ අනිත්‍ය සංඥාව අපි නිතර නිතර පුරුදු කරන්න ඕනේ. නිතර නිතර මේ අනිත්‍ය සංඥාව පුරුදු කරනකොට පින්නතුනි කෙලෙස් හරියට අඩු කරගන්න පුළුවන්. කෙලෙස් අඩු කරගන්නවා කියන්නේ ඊර්ෂ්‍යාව, තරහ, වෛර, පරිගැනීම් මේවා ඇත්තටම ටික ටික ගැලවිලා යනවා. ඇයි මේ අනිත්‍ය දේවල් නේ? ඊළඟට අර අපි මුලින් කියපු විදිහට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. මොකද ඇලිලා වැඩක් නැහැ. අනේ මේ తాවකාලික දෙයකට මං ඇලෙන්නේ ඇයි කියලා එයාට දැනෙනවා. මොනවා හරි අසාධාරණකම් නොයේ දේවල් ඒව යටපත් කරලා අනේ ඉතින් මේ අනිත්‍ය දෙයක් නේ කියලා ගැටීම බව අපහැරලා දානවා. අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ වදාලේ මේ ලෝකයේ තියෙන ප්‍රබලම සංඥාව තමයි අනිත්‍ය සංඥාව. ඒ අනිත්‍ය සංඥාව වඩනකොට තමයි පින්නතුනේ අනාත්ම සංඥාව පවා ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් බලන්න දා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාළ ඒ සංඥා 10න් පළවෙනි සංඥාව තමයි අනිත්‍ය සංඥාව. ඉතින් එහෙමනම් මේක පින්නතුනේ අපි වටහා ගන්න ඕන. හැබැයි ධර්මයේ සඳහන් වෙනවා මේ අනිත්‍ය ලක්ෂණය පිළිබඳව කෙනෙකුට අවබෝධ කරගන්න බොහෝ අමාරුයි. මොකද අපි දීර්ඝ සංසාරේ නිට්ටයයි නිට්ටයයි නිට්ටයයි කියන සංඥාවෙම තමයි ඉන්නේ. ওই බණක් ඇහුවාම ඉතින් ওই කටින් කිව්වට අනේ අනිත්‍යං කියලා තියෙන්නේම නිත්‍ය සංඥාව. ඒක මම මේ කාටවත් දොස් කියනව නෙවෙයි. මේ අනවරාග්‍ර ගමනේ අපි ඇවිල්ලා තියෙන්නේ එහෙම. අර අපේ ස්වාමීන් වහන්සේ නමක් මට කිව්වා. උන්වහන්සේ විදේශීය අයට මොකක් හරි හෝටලයක ආරාධනාවක් කරලා තියෙනවා මේ භාවනාවට ස්ථානක් කරන්න. ඉතින් විදේශීය අය 50ක් 60ක් ඒකට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ හිතලා තියෙනවා ධර්මයේ ගැඹුරුම කොටසක් බොහොම සරලව කියලා දෙන්න ඕනේ. එතකොට මේගොල්ලන්ට තේරෙයි කියලා උන්වහන්සේ ඉතින් හිතුවා. හිතලා මහා දුක්ඛස්කන්ධ සූත්‍රය මේ කාමයේ ආස්වාදයේ පැත්ත පෙන්නලා ආදීනව පැත්තක් පෙන්නන අනිත්‍ය සංඥාව හොඳට ප්‍රකට කරන මේ දේශනාව උන්වහන්සේ චතුර විදියට ඉංග්‍රීසි භාෂාව පුළුවන්. ඉතින් උන්වහන්සේ මේ දේශනාව කළා. ඉතින් මුලින් මේක අහගෙන හිටියා අනිත්‍ය ගැන කියනකොට මේ ආදීනව පැත්ත කියනකොට අර සුදු අය එක්කෙනා දෙන්න තුන් දෙනා නැගිටලා ගියා අන්තිමට එක්කෙනෙක්වත් නැහැ. දෙන්නේ තුන් දෙනෙක් ඉතුරු වුණාලු. එක්කෙනෙක්වත් නැහැ දෙන්නේ තුන් දෙනෙක් ඉතුරු වුණා. අනිත් අය මේ දේශනාව අහන්න කැමති වුණේ නැහැ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මට කිව්වා අනේ ඉතින් මට මේ දේශනාව කරගෙන යන්න බැරි වුණා. ඉතින් ඒ අපේ ලංකාවේ ඒ ආයතනයේ ප්‍රධානයා කියලා තියෙන ස්වාමීන් වහන්සේ ඔව අහන්න මේගොල්ලෝ කැමති නෑ. ඉතින් මේ අනිත්‍යතාවය එකපාරම ඒගොල්ලන්ට කීයටවත් අහන්න කැමති නෑ. ඒක ඍණාත්මක පැත්තක් කියලා හිතන්නේ. අන්න ඒ වගේ පින්නතොලේ සාමාන්‍යයෙන් කෙනෙකුට මේ අනිත්‍ය අනිත්‍ය ගැන කියන්නේ කියොත් මිනිස්සු කියන්නේ මේක මහා වැඩක් නැති වැඩක්. ඒක ඍණාත්මක පැත්තක් හැටියටයි දකින්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඇත්ත ඇතිසැටියෙන් දන්නවා කියලා කියන්නේ ඒක ඍණාත්මක දෙයක් නෙවෙයි ඒක නියම ධනාත්මක චින්තනයක්. දැන් බලන්න අපේ ජීවිතයේ පිළිබඳව උනත් මේ මරණ සතිය වැඩිම තුල අනිත්‍ය කියන එක පිළිතුරු ප්‍රකට කරගන්න පුළුවන්. ඒකනේ අනිත්‍ය වඩනකොට මරණ සතිය වඩනකොට පැහැදිලිවම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනකොට පින්නතුනි ඒ පුද්ගලයාට මේ ජීවිතයේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන් ඒ තුළින් අප්‍රමාදය ඇති කර ගන්න පුළුවන්. අපේ ජීවිත ගත්තාම බොහොම ප්‍රමාදයිනේ. එහෙනම් තථාගතයන් වහන්සේ වදාරන්නේ අප්‍රමාදයේ වැඩි වීම තුළ තමයි අපට මේ සැනසෙල්ල ළඟා කරගන්න පුළුවන්. දැන් බලන්න අපේ තථාගතයන් වහන්සේක ජීවිතයක මම මීට කලිනුත් මේක කියලා තියෙනවා. ඒක තාපසයෙක් වෙලා අර අරක තාපසයා. ඒ බෝසත් අවදී ඒ තාපසතුමාගේ එකම ගැන්වීම ජීවිතය කියලා කියන්නේ තනාග පිළිබිදක් වගේ කියන අනුශාසනාව. දැන් පින්නතුනේ ඔය අනුශාසනාව අපි දිගටම මේ පින්නතුලාට කරා කියලා හිතන්නකෝ. මේ පින්නතුලාට ඔකේ අමුත්තක් නෑ. ඔහේ අහනවා විතරයි. මං කියන්නේ හැමෝටම නෙවෙයි. ඒකට හේතුව යෝනිසෝ මනසිකාරෙන්තර ඔහේ නිකන් අහනවා. හැබැයි එකම දේශනාවක් වුණත් යෝනිසෝ මනසිකාරයෙන් নিরතුරුවම ඒක හිතට අරගෙන නුවණින් මෙනෙහි කරමින් ඒ කාරණේ පිළිබඳව අවබෝධයෙන් ඉන්නවා නම් ඇත්තට ඒක ජීවිතේට ලොකු පිළිසරණක්. දැන් බලන්න අරක තාපසතුමා අවුරුදු 60000ක්. ඒ කාලේ අවුරුදු 60000ක් 60000ක් ආයුෂ තිබුණා. මෙතුමා දැන් ගෝලයේ උදේට වඳින්න ගියාම ජීවිතය කියන්නේ තනාග පිළිබිදක් වගේ කියලා කියන විතරයි. ගෝලයේ ඇඳලා එනවා. හවසටත් යනවා. හවසට ගියාම තර විදිහටම කියනවා ජීවිතය කියලා කියන්නේ තනාග පිළිබිදක් වගේ. මේක දවසක්ද දෙකක්ද තුනක්ද අවුරුදු 60000ක්ම මේ ගෝලු ඇහුවි මේ අනුශාසනාව. අද කාලේ එහෙම හන්නම් වුණොත් කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් දැන් මේ අනිත්‍යාවස සංඛාරා කියන ගාථාව හැමදාම කියන්න ගත්තොත් උන්වහන්සේ නමකුත් දායි. එහෙමනේ ස්වභාවය. එතකොට බලන්න මේ එකම දේශනාව දැන් අද අපි මේ ධර්මයේ කරා යන්නේ නැති ප්‍රධාන දෙයක් තමයි පින්නතුනේ මේ එක දේශනාවක්වත් අපි ජීවිතයට ගලප ගන්නවා අඩුයි. දැන් අපි හිතමු එක සූත්‍ර දේශනාවක් අරගෙන අපි හිමු ආදිත්ත පරයාය සූත්‍රය කියලා. බොහෝම සාවධානව බොහෝම සැනසille මේ සූත්‍ර දේශනාවම තමන්ගේ ජීවිතයට ගලප ගනිමින් බොහොම සිහියෙන් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරොත් කොච්චර ධර්ම ඉස්සරහට යන්න පුළුවන්ද? මම මේකේ අදහස් කරන්නේ වෙනත් වෙනත් දේශනා ඉගෙන ගන්න එපා කියන එක නෙවෙයි. මොකද මේ දේශනා ඉගෙන ගන්න එක හරි වටිනවා. සමහර දේශනා අපි සතර පුරුදු කරලා තියෙන විදිහට හොඳට හිතට වැදි. වදිනවා. මේ දේශනා අපේ ජීවිතයට ගලප ගන්න පුළුවන් වපතරයේ සකස් වෙන බණ ඇසීම තුළින්. ඒ නිසා බණ අහන්න. හැබැයි අහන එක දේශනාවක් හරි හොඳට හිතට අරගෙන ඒක ජීවිතයට ගලප ගන්න. දැන් අරක තාපසතුමාගේ ශිෂ්‍යයන්ට මොකද වුනේ? ඒ ශිෂ්‍යයෝ নিরතුරුවම අර එකම දේශනාව හැමදාම ජීවිතයට ගලපගත්ත හරි විදියට. ඒ නිසා මේ ශිෂ්‍යයෝ පංචඅභිඥා අට සමාපatti උපදව ගත්තා. ඒ උන්වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙලා වදාළේ ආනන්ද බලන්ද මේ නුවණ තියන අය මේක කොච්චර හොඳට දන්නවද? ආනන්ද එදා මම මේ ජීවිතය කියලා කියන්නේ තනාග පිළිබිදක් කියලා දේශනා කළේ මිනිස්සුන්ට අවුරුදු 60000ක් ආයුෂ තියෙන කාලේ. එතකොට අද අවුරුදු 100ක්වත් නැහැ. එහෙනම් එදාට වඩා අදටයි මේක ගැලපෙන්නේ. එතකොට බලන්න දැන් අවුරුදු 60000ක් ආයුෂ තියෙන කාලෙත් ජීවිතයේ අනිත්‍යතාවය තේරෙනවා කියන්නේ. එතකොට පින්නතුනේ ඒ සඳහා අවශ්‍ය කරන්නේ නුවණ. නුවණ නැති කෙනාට අවුරුදු 10ට බැක්කක් මේ ආයුෂ. දැන් අවුරුදු 10 තියෙන්නේ. දැන් මේක බහැල බහැල බයිනවනේ ගානට. එදාට ওই කතාව කිව්වත් ජීවිතය කියලා කියන්නේ තනාග පිණිපිඩක් වගේ කියලා ඕක තේරෙන්නේ නැහැ. ඒ නුවණක් නැහැනේ. ඒ නිසා මේ පින්නතුල මේක හොඳට හිතට ගන්න මේ අනිත්‍ය සංඥාව පුරුදු කරන්න අපි මරණ සතිය මේ අනිත්‍ය සංඥාව ඊළඟට දැන් මේ ඒකට අදාළ වෙන මේ මරණ සතිය එහෙම මෙනෙහි කිරීම තුළ අනිත්‍ය සංඥාවම තමයි වැඩෙන්නේ. ඒ නිසා අපට තේරෙන විදිහට බොහොම සරලව මේ ජීවිතින්ම මේක දකින්න. පංච උපාදානස්කන්ධයෙන්ම මේක දකින්න. දැන් මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ සවිඥානික සංස්කාරයන්ගේ ස්වභාවය තමයි විශේෂයෙන් අපි දකින්න ඕනේ. මොකද මේ ශරීර කූඩුවනේ පින්නතුනේ අපේ ලෝකය. මේක හරියට අල්ලගත්තොත් මුළු ලෝකේම අප තේරුම් ගත්ත වෙනවා. එහෙනම් දැන් බලන්න අපේ මේ පංච උපාදානස්කන්ධය අපි මම කියලා ග්‍රහණය කරගෙන ඉන්න මේ ශරීර කූඩුව මේ පංච උපාදානස්කන්ධය. ඒ තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පහ. පින්නතුනේ අපේ වාසනාවට මේ යුගයේ බණ කියන ගොඩාක් ස්වාමීන් වහන්සේලා මේ පංච පාදානස්කන්ධය විස්තර කරනවානේ බොහොම ලස්සනට විස්තර කරනවා. අද අපේ බෞද්ධයෝ පවා හොඳට දන්නවා පංචස්කන්ධය මොකක්ද කියලා. එතකොට දැන් මේක බෙද බෙදා බෙද බෙදා බලන විදිහ පින්නතුල්ලා හිතා හොඳින් දන්නවා. විවිධ සූත්‍ර දේශනාවල සඳහන් වෙන විවිධ ක්‍රම වලට මේක බලන්න අපි ඉගෙනගෙන තියෙනවා. අපි මේ දේශනාව සම්පූර්ණ වෙන්න දැන් අපි පංච උපාදානස්කන්ධෙ මොකද මෙතනමනේ අල්ලගන්න ඕන. අල්ලගන්න කියන්නේ උපාදානෙන් අල්ලගන්නවා කියන එක නෙවෙයි. මෙතනයි තේරුම් ගන්න ඕන. මේ ටික තේරුම් ගත්තොත් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන දැන් සංක්ෂේපෙන් කිව්වොත් මේ පංච උපාදානස්කන්ධ පරිහරණය දුකක්. එහෙනම් දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න නම් පංචස්කන්ධය තේරුම් ගන්නම වෙනවා. එතකොට දැන් බලන්න රූප. රූපස්කන්ධය. රූපස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? රුප්පනාර්ථයෙන් තමයි රූප කියලා කියන්නේ. ඒ කියන්නේ රුප්පතිතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති. අන්න. රූපය කියලා කියන්නේ කැඩිලා බිඳිලා සුණු විසුණු වෙලා යන දෙයක තමයි රූපය කියන්නේ. ඒක හොඳට හිතට ගන්න දැන් අපේ හිතවලට කාවැදිලා තියෙන්නේ රූපේ කියන්නේ අපේ ඇහැට පේන දේ වගේ. ඒකත් රූපයක් තමයි. ඒකට කියනවා රූප රූප කියලා. හැබැයි මෙතන රූපය කියන එකේ තේරුම ඊට වඩා වෙනස්. රූප කියන එකේ තේරුම සුණු විසුණු වෙලා කැඩිලා බිඳිලා යන දේ තමයි රූප. එතකොට දැන් බලන්න කැඩිලා බිඳිලා යන දේවල් ගත්තාම ඇහැට පේන දේවලුත් කැඩිලා බිඳිලා යනවා තමයි. අපේ මේ ශරීර කෝඩුවේ තියෙන අපිට මේ ඇහැට පේන්න තියෙන සියලු දේ විනාශ වෙලා යනවා තමයි. හැබැයි පින්නතුනේ කනට ගෝචර වෙන ශබ්දයක් රූපයක් ඇත්තට. මොකද මේ ශබ්දේ පවා කැඩිලා බිඳිලා සුණු විසුණු වෙලා යනවා. ඒවත් සුණු විසුණු වෙලා යනවා නිත්‍ය නෑ. ඊළඟට ගන්ධේ නාසයට ගෝචර වෙන ගඳ සුවඳ ඒකත් සුණු විසුණු වෙලා යනවා. එන එකත් රූපයක්. දිවට ගෝචර වෙන රසය ඒකත් සුණු විසුණු වෙලා යන දෙයක්. එහෙනම් ඒක රූපයක්. ඊළඟට බලන්න කයට ගෝචර වෙන පහස මේකත් පින්නතුළු රූපයක් වලට කියන අපි ගෝචර රූප කියලා. එතකොට මේ කොටින්ම මතක තියාගන්න මේ රූපය කියන එක සුණු විසුණු වෙලා යන දෙයක්. මේකේ අන්තිමට පින්නතුළු ස්වභාවල් හතරක් විතරයි ඉතුරු වෙන්නේ. තද ස්වභාවයේ පටවි ඊළඟට වැగిරෙන ස්වභාවයේ ආපෝ ඊළඟට උණුසුම් සීතල ස්වභාවයේ තේජෝ ඊළඟට වායු ස්වභාවයේ වායෝ උත්තරයි ඕනම දෙයක තියෙන්නේ උත්තරයි ඒ කියන්නේ පරමාර්ථ වශයෙන් මේක පරමාර්ථ ධර්මයක් බවට පත් වෙන රූප. දැන් අපි ධර්මයේ පරමාර්ථ ධර්ම හතරක් තියෙනවානේ. චිත්ත চৈতසික රූප නිබ්බාන. ලෞකික පරමාර්ථ හතරයි, ලෝකෝත්තර පරමාර්ථිකයි, සියල්ල පරමාර්ථ ධර්ම හතරයි. මේ පරමාර්ථ කියන එක එක තේරුමක් තමයි පින්නතුන් වෙනස් වෙන්නේ. මේ රූප නම් සූත්‍ර පිටකේ රූප කියන එකේ තේරුමම කැඩලා බිඳිලා විනාශ වෙලා වෙනස් වෙන දෙයක්. අභිධර්ම පිටකේ රූප කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැති දෙයක්. ඒක කොහොමද තරත්තර වුනේ? පින්නතුනේ මෙහෙමයි මේක හොඳට තේරුම් ගන්න ඕන. මේක තේරුම් ගන්න නම් අපි සම්මුතිය පරමාර්ථය තේරුම් ගන්න ඕනේ. දැන් මේ ලෝකයේ තියෙන ඇත්තටම මේ සම්මුති දේවල්නේ. අපේ නංගොත් මේ තියෙන හැම දෙයක්ම ගොඩ නැගිලි යාන වාහන මහා හැම දෙයක්ම මහා මෙරු පර්වතයේ මහා පොළොව දක්වාම අපි සම්මුති වශයෙන් ගත්ත දේවල් ටිකක් තියෙනවා. මේ සම්මුතිය කියන එක වෙනස් වෙනවා හැම වෙලෙම. ඒක අපි හොඳට තේරුම් ගන්න ඕන. දැන් බලන්න අපි මුහුද කියලා මහා සාගරයට කියනවා. අපි මුහුද කියලා කියනවානේ. එතකොට අපි එදා ඉඳලම වෙන නමකින් මේක හඳුනාගත්තා නම් අපි මොහොත කියන්නේ ඒක වෙනස් වෙනවා. දැන් පුජ්‍යලයා වුණත් දැන් අපි පැවිදි වෙන්න කලින් අපිට ගිහි කාලයට සුදුසු නමක් තිබ්බේ. නමුත් අපි මේ හිසකෙස් බාලා මේ සිවුරක් පෙරෙව්වට පස්සේ අපිට වෙන නමකින් අපි හඳුන්වනවා. අර බලන්න සම්මුතියව. මේ සියල්ලම වෙනස් වෙනවා. නම නම් ගොත් සියල්ලම වෙනස් වෙන්නේ නැති දෙයක් නැහැ. අපි දැන් මේ ලොකු ලොකු දේවල් අල්ල ගන්නවා ගෙයක් කියලා අල්ල ගන්නවා වාහනයක් කියලා අල්ල ගන්නවා මේසයක් පුටුවක් කියලා අල්ල ගන්නවා අපි හඳුන ගන්නවා ඒවා ඒ හඳුන ගන්න දේවල් පින්නතුලේ වහ වෙනස් වෙනවනේ දැන් අපි ඕනම දෙයක් අපි දැන් මේ ඉදිරියෙන් තියෙන මේසෙ ගත්තොත් අපි මේක නමක් දාගෙන තියෙන සම්මුතිය කියලා එතකොට දැන් මේ මේසේ තියෙන දැන් මේ සකස් වෙලා තියෙනකොට මේක මේසය හැබැයි මේක ලෑලි ටික ගලවලා උඩ කකුල් හතර ගැලෙව්වට පස්සේ මේසෙ වෙන්නේ නැහැ. අන්න ලී කෑලි ටිකක් ලී. ඊළඟට පොරවක් අරගෙන මේක පලනවා දරට ගන්න. ඊළඟට දර. ඊළඟට පින්නතුනේ මේක කීරි කීරි කපනවා චූටියට ඒක අපි කියන දර කීරි කියලා. දර ඊළඟට කීරි වුණා. ඊළඟට මේක කුඩු කරනවා. ඒක ලී කුඩු කියනවා. දැන් ඊට පස්සේ කුඩු වුණා. දැන් මේසත් නැහැ, ලීත් නැහැ, දරක් නැහැ, තීරිත් නැහැ, දැන් කුඩු. කුඩුත් තව ටිකක් උඩා කරනවා. දූවිලි. ඒ දූවිලි ටික ඇතුලේ ඒකත් තව කුඩා කරපුවම පරමාණු ගොඩක්. ඒක ඇතුලේ තියෙන මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, අන්න. සතරමා ධාතු ස්වභාවය. ඕනම දෙයක අර අභිධර්ම පිටකේ පරමාර්ථ හැටියට පෙන්වන්නේ අන්නේ ස්වභාවයන්. ඕනම දෙයක අන්තිමට තියෙන ධාතු ස්වභාවය තමයි මේක මේ තද තියෙනවා කියලා කියනව නෙවෙයි ස්වභාවයේ තියෙන්නේ. පඨවි ස්වභාවය, ආපෝ ස්වභාවය, වායෝ ස්වභාවය, තේජෝ ස්වභාවය. ස්වභාවන් හතරක්. ඕනම දෙයක ඔක තියෙනවා. එතකොට අන්න ඒ නිසා තමයි අභිධර්ම පිටකයේදී මේක වෙනස් වෙන්නේ නැහැ ධාතු ස්වභාවයන් වෙනස් වෙන්නේ ඕනම දෙයක. හැබැයි සූත්‍ර පිටකයේදී රූප කියලා කියන්නේ කොහොමත් අපි ගන්න සම්මුතිය දැන් අර බලන්න මේකට විච්ච දේ. මේකෙත් නෑ අන්තිමට දරත් නෑ, දීත් නෑ, මුකුත් නෑ. අන්තිමට මොකද ඉතුරුනේ? මේකේ ස්වභාවයක් තියෙන එච්චරයි. පඨවි ස්වභාවය, ආපෝතේ ස්වභාවය, වායෝ ස්වභාවය, තේජෝ ස්වභාවය. ඕක පින්නතුනේ මේ ලෝකේ හැම දෙයකම තියෙන එච්චරයි. එතකොට බලන්නකෝ මේ අනිත්‍යතාවය අපි මේ විදිහට අල්ල ගන්න ඕනේ දැන් පංචස්කන්ධය අපට තියෙන. මේ ලස්සනට අපි දැන් ගොඩාක් අය දැන් මේ දත් ටික ලස්සනයි, මුහුණ ලස්සනයි, කොණ්ඩේ ප්‍රිය කරුයි. ඒ ඔක්කොම දේවල් පින්නතුනේ අල්ලගෙන මම මම කියන සංඥාවක් නෙමෙයි දාගෙන ඉන්නේ. නමුත් මේවා තුන විසුණු වෙලා යන දෙයක්. අන්තිමට තියෙන සතර මහා ධාතු හතර විතරයි. ඕනම දෙයක. රූපය කියන එක දැන් කාටත් පැහැදිලි. මේක අනිත් වෙලා යන දෙයක්. ඊළඟට වේදනා. වේදේතිතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති වේදනාව කියලා කියන්නේ වේදනා ස්කන්ධය නැත්නම් වේදනාව කියලා කියන්නේ විඳිනවා කියන එකනේ. චෛතසිකයක් ඕක. මොනවද අපි විඳින්නේ? සැප දුක්, මධ්‍යස්ථ උපේක්ෂා වේදනා විඳිනවා. වේදනාව කියන්නේ දිය බබුලක් වගේ පින්නතලින් වහ වහ වෙනස් වෙනවා. ඒක චෛතසිකයක් ඇති දෙයක් නෑ. නාම ධර්මයක්. එතකොට බලන්න අපි දැන් සැප විඳිනවා ඒක ස්ථිර නැහැ ආපහු දුක් විඳිනවා ආය මධ්‍යස්ථ වේදනාව විඳිනවා වහ වහාම වෙනස් වෙනවා ඒකයි දීබුලක් වගේ කිව්වේ එතකොට බලන්න අපි මම කියලා ග්‍රහණය කරගෙන ඉන්න මේ වේදනාවත් අනිත්‍යයි හඳුනාගත්ත දේවල් සියල්ලම අනිත්‍ය සංඥා ස්කන්ධේ ඊළඟට බලන්න සංස්කාර චේතනා චෛත්‍යකේ ඉඳලා කරපු කියපු හැම දෙයක්ම පින්නතුනේ අනිත්‍යයි. ඊළඟට විඥානයත් එහෙමයි. සිත කියන එක මොකද නිට්ටයයි නෑනේ. සිත කියන එක කොහොමද වහ වහාම වෙනස් වෙනවා. එතකොට බලන්න මේ පංච උපාදානස්කන්ධේම අනිත්‍යයි. මේක ඇති දෙයක් නෑ. මේක අපි තේරුම් ගන්න ඕනේ මේක අනිත්‍යයි. මේක අනිත්‍ය වෙලා යන දෙයක්. එතකොට මේ අනිත්‍ය වෙලා යන දෙයට මම මගේ මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න එක හරිද වැරදිද? වැරදි. ඒ නිසා පින්නතුනේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මේ යථාර්ථය අපි ටික ටික ටික ටික දකින්න පුරුදු කරගන්න ඕන. මේකට තියෙන පහසුම ක්‍රමයක් තමයි මේ ආයතන 6. මේකනේ අපේ ලෝකය. මේ අසකරණාසය, දිව ශරීරය, මනස කියලා මේ ආයතන හයේ අනිත්‍යතාවය දකින්න ඕනේ ඇස. අන්තර කල්පනා කරලා බලනවා විවෘතව. Tamanට තේරෙන හැටියට. ඇස නිට්ටයයිද අනිත්‍යයිද? ඒකෝට කීයටවත් බුද්ධියක් තියෙන කෙනෙක් නුවණක් තියෙන කෙනෙක් මෙහැ නිට්ටය හැටියට ගන්න නැහනේ. අනිත් අනිත් ආයතනත් එහෙමයි. ඊළඟට ඒවට ගෝචර වන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අරමුණු මේවත් අනිත්‍යයි. ඒවා කොච්චර ක්ෂණයකින් අනිත් වෙලා යනවද? නේද? ඊළඟට ඒවා එකතු කරන සිත චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන ආදී විඥාන සිත් හය පින්නතුනේ කොච්චර වහා මේ සිත් වෙනස් වෙනවද? සිත කොහොමත් වෙනස් වෙනවා. ඉතින් මම වහා වෙනස් වෙනවා. ඒ හැමදේම අනිත්‍යයි. මෙන්න මේ විදිහට ඒ ස්පර්ශය, වේදනාහය මේවා පින්නතුනේ අනිත්‍ය වශයෙන් දකින්න පුරුදු වෙච්ච කෙනාට පංචස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය හොඳට අල්ලගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ ආයතන හය මෙනෙහි කරනවා කියලා කියන්නේ එතනදී මේ මොහොතේම පංචස්කන්ධ ගොඩක් තමයි. පංචස්කන්ධය කියලා කියන්නේ හැමදාම එකටම තියෙන එකක් නෙවෙයි. පංචස්කන්ධ දහස්වාරය ඇති වෙන ලක්ෂ කෝටි ප්‍රමාණය ඇති වෙනව නැති වෙලා යනවා. ඇති වෙනව නැති වෙනව මේක තමයි ස්වභාවය. එහෙමනම් මෙන්න මේ අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්න අපි මහන්සි ගන්නට ඕන. එහෙම වුණොත් තමයි තථාගත ධර්මයෙන් අපට විපුල ඵල නෙලා ගන්න ලැබෙන්නේ. දැන් මම මේක කලිනුත් පින්නතුලට කියලා තියෙනවා මේ බුද්ධ ශාසනය තුල කිරින ලෝකෝම කුසලය, ලෝකෝම පින්කම තමයි අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීම. ඒ නිසා අපේ පින්වත් හැම කෙනෙක්ම මේ අනිත්‍ය සංඥාව, අනිත්‍යවත සංඛාරා කියන මේ දේශනාව නිතර හිතේ තබාගෙන මේ සත්‍ය දකින්නට අපි පුරුදු වෙන්නට ඕන. එහෙම වුණොත් පින්නතුනි කිසි මරණ බියක් නැහැ. මොකද යථා ස්වභාවය දන්නවා මේක මෙහෙම වෙන දෙයක් කියන හොඳ ආකාරවම දන්නවා. ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය පින්නතුනි හැම දෙයකම වටිනවා. ඒක කියානිම කරන්න බෑ. මේ අනිත්‍ය සංඥාව මේ ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීම නිසා කෙලෙස් ධර්ම රූප කාම රාගේ නැති වෙලා රූප රාගේ නැති වෙලා භව රාගේ නැති වෙලා අත්මිමාන්නේ නැති වෙලා අවිද්‍යාව පවා ප්‍රහාණය වන දෙයක් තමයි මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීම. එහෙමනම් පින්වත් හැම කෙනෙක්ම මේ අනිත්‍ය සංඥාව පුරුදු කරන්නට මහන්සි ගන්නට ඕන පින්න තුනේ තව දෙයක් මතක තියාගන්න මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න පුහුණු කරන්න වඩන්න අපට ලැබෙන්නේ බුද්ධ ශාසනයක් පවතින කාලයක විතරයි. අනිත් කිසිම කාලයක මේ තිලක්ෂණ අපට දකින්න ක්‍රමවේදයක් නැත්නම් ක්‍රමයක් සැලසෙන්නේ නැහැ. ඒකේ මේ බාහිර තාපසවරු නේව සංඥා නා සංඥා බවතලයට යන්න හිත දියුණු කරනවා. හැබැයි නිත්‍ය සංඥාව තියෙනවා. නමුත් බුද්ධ ශාසනයක තමයි මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නට අපට අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා පින්වත් හැම කෙනෙකුටම මේ දේශනාවම තමන්ගේ ජීවිතයට ගලපගෙන සත්‍ය දකින්නට මේ දේශනාව උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති දේශක්ඛයෝ නිබ්බානං අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මිරාවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ Thank you.